තෙරුවන් සරණයි. අද කතා කරන්නේ චිත්තානුපස්සනා කොටසට අදාළව තව කාරණා ටිකක්. ඇත්තටම චිත්තානුපස්සනා කොටසේදී අපි මේ කතා කරන්නේ ගනුදෙනු කරන්නේ සතියත් හරහා මේ සිතුවිලිත් එක්ක. මොන මොන වර්ගයක නමුත් සිතුවිලි එක නැත්නම් විතර්ක එක තමයි මේ ගනුදෙනු කරන්නේ. ඉතින් මම ලොකු සාහිණහන්සේගේ දේශනා වලින් විතරක් අහලා තියෙන වෙන මම අහලා නැහැ මේ කාරණා ටික විස්තර කරනවා කොහෙවත්. ලොකු සාංශේගේ ලොකු සාහිණහන්සේ හෙලි කරා කියලා උන්වහන්සේ විස්තර කරනවා මේ අපිට හටගන්න විතර්ක වර්ග 9ක් ගැන. අපි ප්‍රධාන වශයෙන් දන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක විතරයි. එතකොට ඊට අමතරව තව විතර්ක වර්ග අණු විතර්ක වර්ග 6ක් තියෙනවා කියලා මේ ප්‍රධාන විතර්ක ටිකෙන් පස්සේ මනසක හට ගන්න පුළුවන් විතර්ක වර්ග හයක් තියෙනවා අනුවිතර්ක කියලා ඒවා බැලූ බැල්මට හොඳයි වගේ හැබැයි අපි මේ කරගෙන යන වැඩේට සම්පූර්ණයෙන් බාධාවක් වෙන කරගෙන යන වැඩේ එන හිටින විතර්ක වර්ග ටිකක්. ඉතින් ඒක ගොඩාක් වෙලාවට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන මේ ප්‍රධාන විතර්ක ටික අපිට හඳුන ගන්න පුළුවන් වුණත් මේ අණු විතර්ක කෙලෙසයක් කියලා අණු විතර්ක බාධාවක් කියලා හඳුන ගන්න අමාරු જાතියක්. ඉතින් ඒ නිසා ගොඩක්ම <clears throat> අපි උගුල් වලට අහු වෙන්නේ අපි අමාරුවේ වැටෙන්නේ මේ අණු විතර්ක වලදී. ඒ නිසා අපි අද හිතුවා මම ඒ විතර්ක වර්ග ගැන ටික පොඩ්ඩක් විස්තර කරන්න. ඉතින් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක කියන එක අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ. ඒක හැම කෙනාම වගේ දන්නවා කාම නිශ්රිත ඊට පස්සේ ව්‍යාපාදයේ නිශ්රිත විහිංසාව නිශ්රිත විතර්ක ඒව තමයි ප්‍රධාන විතර්ක වර්ග ටික. එතකොට අපි මේ චිත්තානුපස්සනා කොටසේදී සිතුවිල්ලක් සිතුවිල්ලක් විදිහටනේ හඳුනගන්නේ. රාගය රාගය වශයෙන් හඳුන ගන්නවා. ඒ විදිහට කාම විතර්කයක් කාම විතර්කයේ විදිහටම හඳුන ගන්නවා. ව්‍යාපාද විතර්කයේ ව්‍යාපාදයේ විතර්කයේ විදිහට හඳුන ගන්නවා. එතකොට මේ විතර්ක වර්ග තුන තමයි බලවත්ම විතර්ක අපේ මනසක හටගන්න. ඉතින් අපි සිහියෙන් චිත්තානුපසනා කොටසට අදාළව මේ විතර්කත් එක්ක සිහියෙන් ගනුදෙනු කරද්දී ඔය යම් කිසි මට්ටමකදී යට යනවා. ඒවා යම්කිසි මට්ටමකදී මෙල්ල වෙනවා. අපිට යම්කිසි මට්ටමකදී ඒවට ගොදුරු නොවි ඉන්න පුළුවන් තත්වයක් එනවා. එතකොට මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, වෙහිංසා විතර්ක මනසින් ගැලවෙලා යන්න පටන් ගන්න කාලවලදී ඔන්න හිතට ඉන්න බෑනේ ආයෙත් සිතුවිලි නැතුව. එතකොට අණු විතර්ක හයක් හට ගන්නවා. ඔන්න එකෙන් පළවෙනියටම විස්තර කරන්නේ ලොකු සාංශේ අමර විතර්ක කියලා જાතියක්. ඒ කියන්නේ මම ආයෙත් ලෙඩ වෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරනවා කියලා හිතනවා. මොකද මේක වෙන්නේ මේ වැඩ ටික කරගෙන යද්දිත් නැතත් අපිට කොහොමවත් ලෙඩ රෝග කියන එක එනවා. එතකොට දැන් මේ සිහියත් එක්ක ගනුදෙනු කරන කෙනාට සිහිය නැති කෙනාට වගේ නෙමෙයි. එයා මේ හැම දෙයක්ම සතියට යට කරන නිසා මේ ලෙඩ රෝගවලට හේතු ටික යාට හොයා ගන්න පුළුවන් වෙනවා. හේතු පේන්න ගන්නවා. සිහියෙන් ඉන්න කෙනා ඒව කරන්නේ එයා ලෙඩෙත් ලෙඩේ අල්ලගෙන පොර බදන එකක් කරන්නේ. එතකොට මේ සිහිය පුරුදු කරන කෙනාට ලෙඩෙත් එක්ක යා pore බදන්නේ නැහැ. ඒකට හේතු කාරණා යාට පේන්න ගන්නවා. මොනවාද හේතු සමහරට ආහාර නිසා අපත්‍ය ආහාර නිසා ලෙඩ වෙනවා. ගැළපෙන්නේ නැති දේශගුණික විපර්යාස ඍතු ගුණ නිසා අපේ අනවශ්‍ය වැරදි ඉරියව් නිසා ඔය වගේ හේතු මත සමහර වෙලාවට සමහර බලවත් මානසික පීඩක මානසික පීඩන නිසා ඔය වගේ එක එක හේතු ටිකක් තියෙනවා අපිව ලෙඩ වෙන්න කායිකව ඔය ටික පේන්න ගත්තට පස්සේ ඔන්න ඊට පස්සේ හිතන්න පටන් ගන්නවා ඊට පස්සේ නම් මං ලෙඩ වෙන විදිහට වැඩ කරන්නේ නැහැ ලෙඩ වෙන විදිහට කෑම කන්නේ නැහැ ලෙඩ වෙන විදිහට හේතු ලෙඩ වෙන්න අදාළ හේතු ටික සකස් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා ඔන්න ඒකට වැඩ කරන්න පටන් ගන්නවා ඉතින් පරයන්කකට ගියත් සක්මනකට ගියත් එදිනදා ජීවිතයේ සිහිය පිටව ගන්න ගියත් ඕවා තමයි ඉතින් සිතුවිලි පැටවග ගහ ඉන්නේ ඉතින් බැලූ බැල්මට ඒක නරකක් නෑ වගේ තමයි හිතෙන්නේ. හැබැයි යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. ඒ සිතුවිලිත් එක්ක අපි ඉන්න ඉන්න අපි අර කරගෙන ගිය වැඩේ මග හැරෙනවා. සතිය ආරා සක්මන පරයන්ක වශයෙන් එදිනදා වශයෙන් සිහිය තියාගෙන අර අරන් ගියේ ප්‍රධාන කෘත්‍ය ප්‍රධාන වැඩේ මගහැරලා අපි මේ අතුරු පාරකට බහැලා ඉන්නේ. එතකොට වෙන්නේ මොකද සමහර විට කරගෙන යන භාවනාව සදහටම නැති වෙන්න පුළුවන්, අමාරුවේ වැටෙන්න පුළුවන්, බොරු වල වල වැටෙන්න පුළුවන්. ඊට පස්සේ නැත්තම් සෑහෙන ටයිම් වේස්ටිං එකක් වෙන්න පුළුවන්. ඉතින් ওই තමයි මේ විතර්ක වර්ගය. පළවෙනි විතර්ක වර්ගය අමර විතක්ක. ඔන්න දෙවැනි එකට උන්වහන්සේ විස්තර කරනවා. ඒ තමයි ඥාති විතර්ක කියලා. ඒ කියන්නේ මේ කෙනෙක් දැන් පැවිද්දෙකුට කතා කරනවා නම් පැවිද්දෙක් මේ Tamanට තියෙන ගොඩක් හරි පුංචි හරි ඥාතීන් ටික අතහැරලා ගොඩක් හරි පුංචි හරි වස්තු දේපල ටික අතහැරලානේ මේ පැවිදි වෙන්නේ. එතකොට දැන් ගිහියෙක් වුණත් මේ වැඩේ කරගෙන යද්දී යම් මට්ටමකට ඒවා මනසින් ගැලවෙන මට්ටම් එනවා. ඉතින් ගොඩ මේ පැවිද්දෙක් හා සමානවම ඥාති වර්ගයාගෙන් වස්තු දේපල වලින් අයින් වෙන්නේ නමුත් යම් මට්ටමකට ඒවා අතහැරීමක් වෙනවා. එතකොට දැන් මේ පැවිද්දෙක් එල්ල කරලා කතා කරනවා නම් මේ දේවල් අතහැරලා ආවට මොකද ඥාතීන් ගැන කල්පනා වෙනවා. මොකද මොකද්ද කල්පනා වෙන්නේ? තමන් මේ පොඩ්ඩක් තොලගා ගත්තට පස්සේ මේ මොකක්ද කියලා අල්ලගත්තට පස්සේ ඔන්න එයාට එනවා අමුතු ආසාවක් අනේ මගේ ඥාති ටිකට මේක දෙන්න තියෙනවා නම් මගේ අම්මට තාත්තට මගේ සහෝදරයන්ට මගේ ඥාතීන්ට මගේ අඹු දරුවන්ට මට මේ තේරිච්ච කාරණාව දෙන්න තියෙනවා නම් කියලා ඔන්න ඒකට පැල් බැඳගෙන ප්ලෑන් ගහනවා සැලසුම් ගහනවා පරියන්කකට ගියා සක්මනකට ගියත් එදිනදා වැඩක් කරන්න ගියත් මේ තමන්ගේ ඥාති ටික ගොඩ දාන්න ඔන්න සිතිවිලි එනවා මේ තමනුත් ගොඩ ගිහින් නෙමෙයි අර පොඩ්ඩක් මේකේ රහ වැටුනහම මේක මොන වගේ මොන තරම් වටිනවද කියලා අහු වුණාට පස්සේ ඔන්න එයාට ඉන්න බෑ. ඊට පස්සේ වෙන්නේ අර අමරවිතක්ක වගේම තමයි තමන් කරගෙන ගිය ප්‍රධාන කාර්යෙන් තමන් පිටපයින්නා. ඊට පස්සේ සමහර විට මේ දේවල් විතර්ක විදිහට විතරක් එන්නේ නැහැ. ඒක ඒ සිතුවිල්ල දැක්කේ නැත්තම් වෙන්නේ මොකද්ද? ඒවා ක්‍රියාත්මක කරන තැනටත් ගිහිල්ලා සම්පූර්ණ පිරිහීමක් දක්වා යන්නත් පුළුවන්. ඉතින් ඔන්න දෙවනි විතර්ක වර්ගය. තුන්වෙනි එක තමයි ජනපද විතර්ක කියන එක. මේකනම් හරිම අමාරුයි භාවනා යෝගීන්ට පහතලා දෙන්න. ලොකු සංහසේ හරියට දොස් කියනවා මේකට. ඒ තමයි අපේ මිනිසුන්ට මේ කොහේ හරි තියෙන පොතක් පතක් බලන්නේ නැතුව, පත්තරයක් බලන්නේ නැතුව, රේඩියෝ එකට ඇහුම්කන් දෙන්නේ නැතුව, නිවුස් බලන්නේ නැතුව ඉන්න බෑ. කොහේ හරි දේශ දේශාන්තර රට රටවල් ගැන තියෙන තොරතුරු අරගෙන <clears throat> ගම් නියම් ගම් ගැන තොරතුරු ඔළුවේ පුරවගෙන ඉතින් හප හපා ඉන්නවා. ඉතින් සමහර විට සමහර යෝගීන් ඉන්නවා භාවනා කරන්න යනකොට වෙනම පොත් සෙට් එකක් අරගෙන යන්නේ. එමු නැත්තම් ඉන්න කෙනෙක් එක්ක හරි කයිවාරු ගහනවා අර එහෙම එහෙම උනාලු මෙහෙම එහෙම උනාලු රටේ තොට ඒවා අපි දැනගන්නේ නැතුව කොහොමද ජීවත් වෙන්නේ යන්නේ නිවන් දකින්න. ඒවට අර කුණු ටිකක් ඕනේ. ඉතින් ඒගොල්ලෝ හිතන් ඉන්නවා මේක මේ මේක කොහොමද වැරද්දක් වෙන්නේ ඔය චුට්ටක් හිතුවට කියලා. ඒගොල්ලන්ට තේරෙන්නේ මේ හිත සූක්ෂමව වැඩ කරන හැටි. බොහොම මේ සැහැල්ලුවෙන් තමයි හිතේ ක්‍රියාකාරීත්වය අල්ලන්නේ. මේක බරපතල විදිහට ගන්නෙ නෑ, දෝතින් ගන්නෙ නෑ. ඔය උඩින් පල්ලෙන් අල්ලනවා. අන්තිමට තමන්ම අමාරු වෙටනවා කියලා තේරෙන්නේ ඉතින් මොකද්ද වෙන්නේ? ඕක කරන්න ගියාම රේමේ තොරතුරු ජනපද දේශ දේශාන්තර ගැන තොරතුරු ගන්න ගියාම පරයන්කට සක්මනකට ගියාම ඉතින් ඔය සිතවිලි පැටව ගා ඉන්නවා. අර මෙහෙම වෙලාලු මෙහෙ අර එහෙම වෙලාලු කොහොම වෙයිද? තමන්ටම තේරෙන්නේ නැහැ තමන් මොකටද අහු වෙලා තියෙන්නේ කියලා. ඉතින් කලින් විතරක වගේම වෙන්නේ තමන් අර කරගෙන ගිය ප්‍රධාන කාර්යෙන් තමන් පිටපයින් එක. ඔන්න තුන්වෙනි විතරක වර්ගය. ඊට පස්සේ ලොකු සංසේ විස්තර කරනවා පරානුද්යතා පටිසංයුක්ත විතක්ක කියලා. ඔන්න අර ඥාති විතර්ක හා ආසන්නේ යන විතර්ක වර්ගයක්. දැන් ඥාති විතර්කවලදී හිතෙන්නේ මේ මගේ ඥාතීන්ට මම මේ තේරුම් ගත දේ දෙන්න ඕනි කියලානේ. මෙතනදි වෙන්නේ මොකක්ද දන්නවද? අනිත් මිනිසුන්ටත් කරුණා මෛත්‍රියෙන් අනේ මේ අනිත් අයටත් මේ ආමිසයෙන් ධර්මයෙන් උදව් කරන්න තියෙනවා නම් ඔන්න කියලා හිතෙන්න ගන්නවා. මේක චුට්ටු චුට්ටු ආවුනාම ධර්මයෙන් විතරක් නෙමෙයි ආමිසියනොත් උදව් කරන්න යන්න හිතනවා. ඒ ගැන විතර්ක පහළ වෙනවා. ඒ ගැන හිත හිතා ඉන්නවා. සැලසුම් හදනවා. කොහොමද මේක අනුන්ට කියලා දෙන්නේ? අර එහෙම කියන්නේ, මෙහෙම කියන්නේ. ඉතින් සක්මනකට පරියන්කයකට ගියත් එදිනදා ජීවිතයේ වැඩක් කරත් ඔය විතර්ක වලින් හිත යට කර ගන්නවා. අපි ඒක පේන්නේ ඇත්තටම මේක අනුන්ට දෙන එක අනුන්ට උදව් කරන එක හොඳක් විදියටනේ. අපි ලොකු සාංශය ඔකදී කියනවා මේ අපේ මිනිසුන්ට නිවන් දකින්න බැරි හොඳ අතෑරලා වඩා හොඳට යන්න බෑ. හොඳක් තියනවා හොඳ අතෑරලා වඩා හොඳට යන තරම් විශ්වාසය නැහැ. ඉතින් හොඳ තමයි ඔය අනුන්ට ඕක දෙන එක. වඩා හොඳ තමයි මේ ඔක්කොගේ මත්තරලා තමන්ගේ වැඩේ කරගන්න එක. ඒක විශ්වාස කරන්න බෑ අපේ මිනිසුන්ට. සංසය කියන්නේ කුසලයේ අතහැරලා අධි කුසලයට යන්න ඕනේ කියලා. ඉතින් ඔය හොඳ කියන එක කුසලය කියන එක ආලවට්ටම් දාලා වර්ණනා කරලා උලුප්පලානේ තියෙන වර්තමානයේ. එතකොට ඉතින් මේ අනුන්ට උදව් කරන එක ධර්මයෙන් ආමිසයෙන් ඒක නරකක් කියලා හිතෙන්නේ නරකක් වෙන්නේ මොකද්ද මේ තමන් කරගෙන යන අර ශ්‍රේෂ්ඨ වැඩේට බාධකයක් වැටෙනවා බැරියර් එකක් වැටෙනවා. ඒ යන ගමන අතරමඟන හිටලා මේ අතුරු පාරක යනවා රස්තිය අඩු ගන්න. ඉතින් උතනදී නම් ගොඩක් අය අමාරුවේ වැටෙනවා. ගොඩාක් පැවිදි අයත් උගුල් වලට අහු වෙන තැන් අමාරුවේ වැටෙන තැන් සමහරට සිවුරු හැර යන්න උනත් වෙන්න පුළුවන්. ඔය වෙන්නේ ඔන්න ඔය විතර්කයට අහු වෙලා. අනුන්ට දෙන්න ගිහිල්ලා ඒක විතර්කයට විතරක් සීමා කරලා නැහැ. ඒක කයින් වචනින් ක්‍රියාත්මක කරන්නත් යනවා. ගිය ගමන් ඉවරයි. ඉතින් ওই තමයි ඒ විතර්ක වර්ගය. ඊළඟට පස්සේනේ ඒක ලාභ සත්කාර පටිසංයුක්ත විතක්ක. ඔන්න එහෙම ඒකුත් එනවා. මොකද දන්නවද? මේ වැඩේ කරගෙන යන ගිහිපැවිදි ඕනම කෙනෙකුට අනිත් අයගේ උදව් උපකාරය ඒක මං හිතන්නේ මේ තමන් කරගෙන යන වැඩේ වැඩේ නිසා සිද්ධ වෙන විපාක වාරයක් වෙන්නේ නැති අනිත් අයගේ ඇල්ම බැල්ම ලැබෙනවා ප්‍රසාදය ලැබෙනවා නම්බු නාම ලැබෙනවා සැලකිලි ලැබෙනවා පුද සත්කාර ලැබෙන්න ගන්නවා දැන් මේ අනුන්ට දෙන්න ගියොත් එහෙම ඒ අනුන්ට දෙන්න ගියාම ඉතින් අනිත් මිනිසුත් මේක කලින් දැකපු දෙයක් අහපු දෙයක් නෙමෙයි වෙන්න පුළුවන් එතකොට ඔන්න අනුන්ට දෙන්න ගියාමත් අනිත් අයගෙනුත් ලාභ සත්කාර ලැබෙනවා ඉතින් අර අපේ හිතේ යට සැඟවිලා තිබුණොත් ලාභ සත්කාර වලට කෑදරකමක් ඔන්න ඒ සිතුවිලි එළියට එන පටන් ගන්නවා අපි දන්නේම නෑ ඊට පස්සේ ලාභ සත්කාර ඉපීම උදෙසා මේ අනුන්ට මේක දෙන්න යනවා. ඉපීම උදෙසා භාවනා මධ්‍යස්ථාන හදන්න පුළුවන්, සැලසුම් හදන්න පුළුවන්. ඒ අර විතර්ක දෙක එකතු වෙලා තමයි මේක එළියට පැනලා තියෙන්නේ කියලා යාට තේරෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තමන් කරගෙන ගිය වැඩේ අතරමඟදී යන හිටිනවා. ඒ නිසා මේක පැවිදි විතරක් නෙමෙයි ගිහි අයටත් මේක එන්න පුළුවන්. ඒකෙන් අපි මෙච්චර උත්සාහයෙන් අමාරුවෙන් මේ මුල් කාර්තුව ඉස්සරහට ගත්තට පස්සේ මේ විතර්කයක් නිසා අපි අමාරුවේ වැටෙනවා ඒක ලොකු අවාසනාවක්. එතකොට මේ විදිහේ සිතිවිලි වර්ගයකිනුත් අර ප්‍රධාන කාම ව්‍යාපාද විහිංසා විතර්ක අයින් වුණාට පස්සේ අපි හිත යට කරගන්නවා. ඒ නිසා අපි මේ ගැනත් සිහිය තියන්න ඕනේ. ඊළඟට අන්තිම එකට උන්වහන්සේ විස්තර කරන්නේ අනමඤ්ඤත්ති පටිසංයුක්ත විතක්ක කියලා. ඒ කියන්නේ මේ තමන් බැනුම් අහන සිද්ධ වෙන වැඩ ආයෙ කරන්නේ කියලා තදට අල්ලනවා. බැනුම් අහන සිද්ධ වෙන තමන් හොඳ සුචරිතවාදී චරිතයක් වෙන්න ඕනේ කියලා අනුන්ගෙන් බැනුම් එන්නේ නැති වෙන, නිന്ദා අපහාස එන්නේ නැති වෙන්න පේ වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒ ඒකට ඊට පස්සේ සැලසුම් හදනවා ඒ ගැන සිතුවිලි පහල කරනවා ඒක නිකන් කටුගේකට වැන්නා වගේ මේ අනුන්ගෙන් බැනුම් අහන්නේ නැතුව කිසිම කෙනෙක්ගෙන් බැනුමක් ආන්නේ නැතුව හොඳම විදියට මං ජීවත් වෙනවා කියලා ඕන් ඉතින් හිතන්න පටන් ගන්නවා ඉතින් ඇත්තටම බැලූ බැලමට මේ විතර්ක ටික හොඳයිනේ නරක නෑනේ නමුත් වෙන්නේ අර මම මුල ඉඳලම විස්තර කරගෙන වගේ කරගෙන යන ප්‍රධාන වැඩෙන් පිටපයින් තමයි වෙන්නේ. මේවා වැඩ කරන්නේ වංචනික කෙලෙස් විදිහට. මේකෙන් වෙන්නේ අපේ මූල කර්මස්ථානෙන් හිත පිට පන්නන එක වෙන්නේ. මූල කමඨාණෙන් හිත ඈතට විසි කරලා දානවා වංචනිකව තමයි වැඩ කරන්නේ. අපිට එතකොට මේ වගේ සිතුවිලි වලදී කරන්න තියෙන්නේ එකම එක දෙයයි සාමාන්‍යයෙන් ලොකු සාංශය කියනවා අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මනසින් අයින් වෙන්න පටන් ගත්තට පස්සේ මේ සිතුවිලි 6 විසින් අපේ හිත යට කරගන්නවා. නිතරම මේ 6න් එකක් මනසේ වැඩ කරන්න ඉඩ තියෙනවා. නිතරම මේ හයෙන් එකක් වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේවා අයින් කරන්න දඟලන්න හොඳ නෑ. එහෙම වුණොත් වෙන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අපිට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි මේ සිතුවිල්ල දැක ගන්න එක විතරයි. අයින් කරන්නෙත් නෑ, බාර ගන්නෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ, පිළිගන්නෙත් නෑ. මේ සිතුවිල්ල ආවහම එහෙම සිතුවිලි වර්ගයක් එනවා ඇවිල්ලා කියලා දැනගත්තාම ඒ බව දැනගන්න එක විතරයි අපිට කරන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම දෙයක් කරන්න නෑ මෙතනදී. ඉතින් මේක දැක්කේ නැත්තම් විශාල භයානක තත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද සමහරු වංචනිකව තමන්ගේ හිත රවට්ට ගන්නවා මේ සිතිවිලි හය සාධාරණීකරණය කරන්න ගිහිල්ලා. සමහරු කියනවා අපි ඒවත් කරලා බලන්න ඕනි. එතකොට තමයි මේකේ වෙනස මොකද්ද කියලා තේරුම් යන්නේ. මේක හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ සිතිවිලි ක්‍රියාවත් කරන තැනට සාධාරණීකරණය කරන සිතිවිලි ගෙනල්ලා ඒක හොඳයි කියලා කියනවා. ඉතින් ගොඩාක් වෙලාවට මේ தත්වයන් මේ සිතිවිලි මේ හිතත් එක්ක ගනුදෙනු කරන මේ භාවනා නොකර ගොඩාක් අයට මේක හොඳයි වගේ අනුන්ට සේවය කරන එක හොඳයි වගේ තමයි පේන්න ගන්නෙ. ඉතින් මේ මේ සිතිවිලි වර්ගත් එක්ක හැප්පෙන්නෙත් නැතුව බාරගන්නෙත් නැතුව යන්න ඒකට විශාල පුහුණුවක් තියෙනුනේ මේ වෙනකොට. අපි දැනගන්න ඕනි අපේ ප්‍රධාන මාතෘකාව අපේ ප්‍රධාන කාර්යය මේ අනුවිතර්ක එක ගනුදෙනු කරන එකක් නෙමෙයි. රාග ద్వේෂ මොහත් එක තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. ඒ නිසා මේ අනුවිතර්ක ටිකක් අල්ලගෙන ඒවත් එක කතන්දර ගොත ගොත ඒවට විරුද්ධ වෙලා ඒවත් එක හැප්පිලා ඒවා එක්ක බාරගෙන කරන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. මොකද මේවා නෙමෙයි අපිට තියෙන වැඩේ මේවත් එක්ක නෙමෙයි. එතකොට ඒවට අපි ප්‍රධාන වටිනාකමක් දෙන්න ගියොත් අපි සමහරට දන්නේම නැතුව අර ප්‍රධාන කෙලස් ටික ආයේ හට අරගෙන අපි ඒවට යට වෙන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ රාග ద్వේෂ මෝහ එක කොහොමද ගනුදෙනු කරන්නේ කියන එක. ඒ නිසා මේ අනුවිතර්ක 6 දැනගෙන ඉන්න එක තමයි අපි කරන්න ඕනේ. දැනගෙන දැකගෙන ඉන්නවා. මේ එතකොට අර මේක හොඳයිද නරකයිද කියලා කමෙන්ට් දෙන්න යන්නෙත් නෑ තල්ලු කරන්නෙත් නෑ බාර ගන්නෙත් නෑ දැන ගැනීම විතරයි. මොකද අපේ ප්‍රධාන හතුරු ඒගොල්ලෝ නොවන නිසා. ඉතින් මේ මේ විතර්ක ටික වැඩි කරන්න භාවනා යෝගීන්ට යෝගාචරයට මේ වැඩේ කරගෙන ආයට මේ විතර්ක ටික වැඩි කරන්න හේතු වෙන කාරණා ටිකක් මේ මේ වැඩේ කරගෙන යන අය දන්නේම නැතුව එකතු කර ගන්නවා ඒ තමයි කයිවාරු ගහන එක. කතා කරන්න ගියහම මේ විතර්ක ටික වැඩි වෙන්න ගන්නවා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ යෝගාචරයට දස කතාවෙන් ඉන්න කියන්නේ. හිස් වචන තිරස්චීන කතා කතා කරන්න යන්න එපා. කතා කරන්න දස කතාවට අදාළ කතාවක් නැත්තම් නිහඬ වෙලා ඉන්න කියලා කියනවා. කතා කරන්න ගියොත් ওই විතරක හයෙන් තමයි මනස යට කරගන්නේ යෝගාවචරයාගේ. ඒක එන්න එන්න වැඩි වෙනවා. මේ නිසා තමයි භාවනා මධ්‍යස්ථානවල කතාව තහනම් කරලා තියෙන්නේ. අපිට ඒක තේරුම් ගන්න බැරි වුණාට අඩු ගානේ ලොකු සාංශය කියන්නේ මේ මේ අපි විපස්සනා භාවනා කරද්දී අපි ඒ ගුරුවරයා ධර්මදේශනාවක් කරනවා නම් ඒ කරපු දේශනාව ගැනවත් කතා කරන්න යන්න එපා කියලා කියන්නේ. එතකොට පවා මේ ටික මේ සිතිවිලි වලට මේ විතර්ක වලට එන්න අපි ඉඩක් හදලා දෙන්නේ. ඉතින් ඔය විදිහට මේ චිත්තානුපස්සනා කොටසේදී හටගන්න මේ අනුවිතර්ක මේ සියුම් විතර්ක එක්ක අපිට ගනුදෙනු කරන්න ලේසි නෑ. අර කායානුපස්සනා, වේදනානුපස්සනා කොටසේ ඉඳලා මේක හෙමින් හෙමින් හෙමින් හෙමින් බල ගන්නගෙන ආවේ නැත්තම්. මොකද චිත්තානුපස්සනා කොටසේදී මේ මේ සිතුවිලි ඊටාම සියුම්. දැන් මේකේ හොඳ නරකක්වත් අපිට තේරුම් ගන්න බෑ. එතකොට අර කායානුපස්සනා කොටසෙදි ගොරෝසු රූපී අරමුණක් එක්ක අපි සතියේ ස්වභාවයන් මේ දේවල් ස්වභාවයන් යම් මට්ටමකට තේරුම් අරගෙන මෙතෙන්ට ආවහම මේ වගේ විතර්කයක් ආවත් අපිට ඒක ඒක ඒක ගනුදෙනු කරන්න ලේසි වෙනවා. ඒකට අහු වෙන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. මේ කායානුපස්සනා වේදනානුපස්සනා කොටසෙන් බලගන්වගත්තු සතියෙන් අපි චිත්තානුපස්සනා කොටසට ගියොත් අපිට ලේසි වෙනවා චිත්තානුපස්සනා කොටසේදී ඉස්සරහට යන්න අල්ලගෙන. එතකොට මේ විදිහට තමයි මේ විතර්ක ටික ගැන තමයි මට අද දේශනාවේදී විස්තර කරන්න ඕන උනේ ගොඩක් යෝගාවචරයෝ අහුවෙන තැන් මොකද මේවා බැලූ බැල්මට හොඳයි වගේ පේන නිසා. ඒ නිසා බලන්න මේවා ප්‍රතික්ෂේප කරන්නවත්, තල්ලු කරන්නවත්, ඒවා බදා ගන්නවත් නෙමේ තියෙන්නේ. ඒවා දැනගන්න එක විතරමයි කරන්න තියෙන්නේ. දැනගෙන තමන්ගේ මූල කමටහනත් එක ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකදී තව විස්තර සහිතව මුණ ගැහිමු. මම හිතනවා සතිය හරහා මේ වැඩ කරගෙන යන අයට මේ කරුණු ටිකත් වැදගත් වෙයි කියලා. තෙරුවන් සරණයි.